අතීතයේ බොහෝ දේවල් අපට මතක තියෙන්නේ හදවතට මිහිරක් දැනෙනවා. බලන්න හිතලා මතකද ඔබට ඒ රසය? ඔබ හරි. ඒ ග්‍රැමෆෝන් ගීතය. අමරණීය මතක සුවඳ සුවඳ අමරණීය මතක සුවඳ සුවඳ ගැමුණුන් ගීත සාහිත්‍යයේ ඉතිහාසය හිතාදර සහෝදරෙනි 1906න් ආරම්භ වූ හෙළේ ගී සංචිතය පෝෂණය කළ මේ සුභාවිත ගීත සාහිත්‍යයේ බිඳ කරගෙන අද රාත්‍රියේ අපි ඔබ හමුවට පැමිණෙනවා හෙළ ගීයේ සුමීරු ගීරාවේ අතොසෙම යුග යුග අප හද දැනගත් මේ අමරණීයත්වයටපත් වූ අලංකාර මීරිම මාදූදේ රසය අපේ හදවත් වලට සදාකල් තැම්පත් වී අවසන්යි. එහෙමනම් හිතට දැනුණ මතකයේ රැඳුණු ඒ ගීතමය සුවඳ අමරණීය මතක සුවඳ जोगिय की अगमाने चंद्रमा मर गए है जरूर වල්පොල සමගින් කලාශූරී ලතා වල්පොලයන් ගීතය ගායනා කෙරේ කියලා හිතෙනවා. ඔව් කරුණාත විශ්වවිද්‍යාලයෙන් රචනා කළ රොක්සාන් සංගීතවත් කලි ඒ මනරම් ගීතය අද අපි අමරේ මතක සුවඳ ආරම්භ කළා. මිත්‍රෝනි මේ රසබර ගීත පෙළ ඔබට අද දවසේදීත් මේ රාත්‍රිය මුළුල්ලේම තිලක් මහත්මයා මතක් කරා වගේ රසවින්දනය කරන්න පිළිවන්. ඒ අතරට ඔබ ඉල්ලා වූ ගීතත් ඇතුළත් වෙලා තිබේවි. සහ ඔබ තැපල්පත් ලිපි මගිනුත් අපිට හිම යොමු කරලා තිබුණා. ඉතින් ඒවත් සම්බන්ධ කරගෙන වසුපත් ගීතාවලියක් රස මිහිර ඔබේ හදවතට සමීප කරන්න අපි සෝදානම් ඊළඟ ගීතයට යමු. මෙය මිරිඳු ගායනයක් අපි ටික කාලෙකින් මිරිඳු ගායනයක් අහපු නැති නිසා ඔන්න ඒ රසය මිහිර දෙඳ ගන්න දැන් ඔබට හැකියාව ලැබෙයි. ඔන්න දශකයේ ග්‍රැමෆෝන් යුගයේ සාරවත් කළ මේ මිරිඳු ගායනය අපේ අමරණීය මතක සුන්දරට තෝරාගත්තා මේ වැඩසටහන ගෙන යන ප්‍රථම අවස්ථාව. ජීන් පීදස්සා පිරිස තමයි මේ විරුදු ගායනයේ ඉදිරිපත් කළේ ග්‍රැමෆෝන් තැටියක් සඳහා. ලස්සන මල් කියලා මේ අපේ යමි සුන්දරිය ගැන තමයි මේ විරුදු පෙළේ ගායනා වෙන්නේ. අපි එම සමුදෙමු ජීන් පීදස්සා පිරිස ගෙවි මේ HMV ග්‍රැමෆෝන් තැටියකින් කරගත් විරුදු පෙළ. Thank you. රස විඳින්න ලැබෙන අපූර්ව විරුදු ගායනයක් අපිට රස විඳින්නේ දැන් ගීත අහනවා වගේ මේ රසයත් අපිට වෙනස් ආකාරයකින් දැනේවි හැඟේවි අපි අමරණීය මතක සුවඳ හරහා විරුදු පන්තිෙන් බොහොමයක් අහන්න අපේ අවස්ථාව ලබා දීලා තියෙනවා ඉතින් අදත් ඒ රසය ඔබ විඳින්න ඇති කියලා අපි විශ්වාස කරනවා ජීස්බි රාණි පෙරේරා සමගින් අල්හාජ් මොහදින් බෙග් ගන්න ගීතය ගොඩ මේ ගීතය අමරණීය මතක සුවඳ විශේෂයි මොකද මේ ගීතය අපේ රසික රසිකාව බොහෝ දුරට අහලා ඇති මේ ප්‍රසංග වේදිකාවට මේ ගීතය යනවා. නමුත් අපේ විශේෂත්වයේ මේ මුල්ම හඬ ගෙනෙන්නේ. ඇටියකට ලැබුණ ඒ ගීත ගායනයේ ආහන තිබෙනවනම් බොහෝ දුරට අපි ඇයි සතුටු වෙන්නේ. මේ ගීතේ ප්‍රසංග වේදිකාවල ගායනා කියන්නේ මොහිදින් දෙක්තනියෙන්. නමුත් ප්‍රථම ගීතේ ඒදා හඬ එදා සංගීත රසාස්වාදයේ ගිනා මොහිදින් දෙක් සමග ජෙස් දීරාණි මේ මුල් හඬ ගීතයකට ඉවත් වෙනවා. වහන්සේ විවිධ දෙනාදේ ඔබට පිළිවන් අපේ වැඩසටහන් කතා කරලා වැඩසටහන් පිළිබඳව හිතන තියෙනවා නම් ඒ වගේ මේ ගීත හරිනු තවත් අතීතයේ වැඩි රසබර ගීත මතක් වුණත් අපිට මතක් කරගන්න. එහෙම නැතිනම් යම් යෝජනාවක් වෙන්න පුළුවන් මේකෙත් අපිට ඉදිරිපත් කරන්න 0662 83600 0662 83600 අපේ දුරකථන අංක දෙන්න කරනවා තිබෙනවා. ඊළඟට අපි යන්නේ ඊළඟට තවත් මිල්ටන් පෙරේරා මහත්මයා ගායනා කරපු ගීතයක් පස්සේ දෙන්න පිලිස් ලෝකලයක් වෙන කුතුහල කැටයකින් තමයි ගීතය උපුටා ගන්න. ඔය 60 දශකයේ අවසාන භාගයේ මේ ගීතය තමයි ජනප්‍රිය වුණා. ඊයෙන් හැදෙන තුවාලේ අනුරාධ සෝවි ගියත් අර හදවතේ නිදාන්ගත වුණුත් යම් වරදක් ඒ සදාකල් පවතින. ඒත් මම ඔබ තනි කර යන්නේ මේ දෙක වැසුණා. මේ සෝකීය වේදනාවෙන් නිකුත් වන හඬ එදා කඳුළු දුනි. ජීලෝ එම් ජී විජිතවුන් සුන්කල. J A Milton Perera. සින්දතා ප්‍රේමතටාකේ පිටු පායයිද අමා ඉඳදා ප්‍රේම සටාකේ සිතුපායයිද වරදක් දීගනි සේනෝ සුදේවින්න සමා ඉඳදා ප්‍රේම සටාකේ සිතුපායයිද වරදක් දීගනි සේනෝ Brazil. කෙනෙකුගේ සදහට පවතිමයි මා ඔබ සංකර යන්නේ නිසුදේක වේුණාමයි හිඳදා ප්‍රේම කතාවේ සිදුපා යන්නදන තුවාලේ කලක දිසුදියයි විඳුනොත් නාද කෙනෙකුගේ සදහට පවතිමයි මම ඔබ තනි කර යන්නේ නිදෙසරේ වෙනවා වරදක් වීද මේ විදිහට තමයි අපි එකින් එක ගීත රස විඳින්න ඉන්නේ. ෆිල්ටන් පෙරේරාගේ ගායනයෙන් පස්සේ අපි යන්නේ ජමුනා රාණි සමගින් කේ රාණි ගායනා කරන ගීතයක් රස විඳින්න. මේ ගීතය ඔබට වාස්තවත් අත්දැකීමක් සපයා. අපි බලන්න දැන් මේ ගීතය අහනකොට ඔවුන්ගේ හඬේ තියෙන උච්චාරණය කොහොමද කියලා. එයාත් රසයක් විදිහට අපිට විඳ ගන්න පිළිවන් කරනවා. ගීත රචනා කළේ අපේ ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂකවරයෙක් ඒ වගේම ගායන ශිල්පී ආනන්ද සමරකෝන්. සංගීතවත් කළේ සුබ්බයා නායිදු. HMV ග්‍රැන්ෆෝන් තැටියකට මේ ගීතය ලැබුණේ සූරසෙන්ගෙන් චිත්‍රපටයේ. ගායන ශිල්පී ජමුනා රාණි සමග කේරාණි. අපේ තෝරාගෙන තියෙන ගීතයත් ආදරණීය ගීතයක් වෙයි කියලා තුනක් මහතා විශ්වාස කරනවා. දැන් ඒ වසරේ අපි පැරණි මාපිකයක් විදිහට වස විදිනකොට විශාල ජෝතිපාල සමගින් කලාශූරී ලතා වල්පොල මහත්මිය ගායනා කරන මේ යුග ගීතයත් මම හිතන්නේ බොහෝ දෙනෙකු රසවත් කරපු ගීතයක්. අවුරුදු 30කට වැඩි පැරණි මේ ගීතය ඇටිය නිකුත් වුණේ ගෝණදිලි සඳහා පමණයි. ගීත ඇටිය නිකුත් වුණේ නැහැ. මේ ගෝණදිලි වෙනුවෙන් නිකුත් කරපු ගීත ඇටියෙන් තමයි අපි හිතාගත්තේ. සහසක් ධනව අතරේ ඔබගේ රුවයි මම සොය සොයා ගියේ. ඒ අදහස අජන්තා කනසින්ගේ සංගීත නද සරද්ද අල්විස් මේ එච්.ආර්. ජෝතිපාල සමඟ කලාසූරි ලතා වල්. බලනකොට ගොඩක් දෙනෙක් අපේ ඉන්න ඉල්ලීම තමයි සමහර වෙලාවන් වලදී මේ ජීවිත කොහොමද අපි ලබාගන්නේ කියලා. එහෙමනම් තාම ක්‍රමයක් නැහැ. බලමු ඉදිරියේදී එහෙම ක්‍රමයක් සකසා ගන්න පිළිවන්ද කියලා. එහෙමත් අපේ වැඩසටහන අහන අය අපිට දුරකථනයෙන් දෙනවා ලිපි මගින් ලින්ක් කරපු අවස්ථාවන් තිබුණා. කොහොමද අපි අමරණීය මතක සුවඳතරේ ඇඳලා හිටියොත් මේ වගේ ගීත ඔබට අහන්න පිළිවන්නේ පුරාදා මේ වෙලාවට. අපි යන්නේ ඩීඩී ජැනි සමගින් සිතා නානක් ගාන කරපු දේ පිළිබඳව මත කොලොම්බියා ජනසම්පදයේ කරනවාද කරුණාත දේශිකුතුම රචනාකලි සංගීතකලි ඊලි සෝමපාල් මේ තනුව අනුව චිත්‍රපටිකර ගීතයක් ගන්න ඒ සුජාතා චිත්‍රපටිය. මේ ගීත ඇහෙන විට ඔබට සුජාතා චිත්‍රපටි ගීතයක් මතකයි. මේ දීදී දැනි සමග සීතා නානායකගේ අයියයි නංගි මේ සහෝදර ප්‍රේමය. සේවා ඔබ මගේ සුදු අයියා හැම දිනකම මේ ලෙස පසමිනේ මා පිය කපුවක් නෑ කතා හැමදාමත් නොමයි බොළඳ කතා ලෝක පියාගේ දාමලසේ ලෝක පියාගේ දාමලසේ තෝ සමදේ නැති වේ නැති වෙන්නේ එනිසා නම් නියම ඔබගේ ප්‍රේමය කවදා ඕන දිවි යන්නේ ලෝක පියාගේ දාමලසේ වෙන්න විදිහටත් අපි අද දවසේ වැඩසටහන ඇවිල්ලා ඉන්න නිසා 0.66යි 22.83600 0.66යි 22.83600 අපේ දුරගත නංකයන් මතක් කරනවා. ඔබට කතා කරන්න පිළිවන් මේ වෙනාවේ අපි යන්නේ රොක්මනී දේවි මහත්මිය ගායනා පිළිපැයි. රාජ බෝධිනගේ ලිම පිට තමයි රොක්මනී දේවිගේ ගීතයක් ඇතුළත් කරන බොහෝ දෙනෙක් ඉල්ලා සිටිනවා මොබින් අපිට සෝදාලා අපිට ගීත තැටි ගණනාවක් කමරේ මාතක සුන්දර පරිත්‍යාග කළා. කීප බලක් අපි නම් සඳහන් නොකළත් ඔවුන් කිව්වා නම් අවශ්‍ය නැහැ. නමුත් අපි අමරණීය මාතක සුන්දර වෙනින් තමයි මේ ජීවිතය පරිත්‍යාග කරන්න කියන්නේ. සිංහල සිනමාවේ ගිනිසිලුව නියතමානිත්‍ය සංකේතය. එළගී රජින ඔබයි සීන දෙව්දුව ආදරණීය දේශයක් රුක්මනී දේවී සරස්වති කියන දකුණු ඉන්දියානු ගායිකාව සමග මොයිදින් බෙක් තමයි මේ ගීතයට සම්බන්ධ වෙන්නේ. ගීත රචනා කළේ කරුණ ප්‍රදේශීකර ශූරින් සංගීතවත් කළේ එස් එස් වේදා. එළදිව ෆිල්ම්ස් ආර්ට් සමාගමේ ඩිංගිරි මණිකා සිතුපදේ තමයි මේ ගීතය ඇතුළත්නේ මේ කට්ටියක් ප්‍රීති වෙනවා. පිය සංවාසනයක් නෑලගේ මధు විතත් අරගෙන මේ යුතුයි මේ ගීතය හැම විට. එහෙමනම් අපි සමන් දෙමු බාල සරස්වති සමග मुहिदीन ಅಭಿಕನ್ಯ ಪೊನ್ನೆ ಅನ್ನ ಎಂದ ಸಿಂಗ ಎಂಬಗೆ ಕನ್ಯ ವಸ್ತು ಕಾಸಿದ ඉන්න බලබලා එත මොන වදේ දෙන්නේ මොන මිනේ හදන්නේ ගෝලය පෙරලෙනවා ලෝකය කෙරගෙනවා සමුකලලට දෙන්න බලබලා අප ප්‍රීති ජීවිතේ සුඛ සෝමනේ ජීවිතේ අද කාල දීලා කනකිනා කරමනස්සකෝ පාල සරතා රාග තේජ පාල සරත අද තේජ පාල සරත අද තේජ පාල අද දවසේ වැඩසටහන නිමා කරන්නට තෝරා ගන්න ගීතයත් එවැනි රසවත් පැරණි ගීතයක් බවට පත් වෙනවා මේ මුල් යුගයේ නියෝජනය කරපු තම්පොන් ගීත සාහිත්‍ය ගීතයක් HB ලේබල් යටතේ උපසම කැටයකින් ගීතය උපුටා ගන්න. මුදුන වර්ණාවකින් තමයි දිරසන අවසන් වෙන්නේ. රචනා කළේ W.D. ඇල්බර්ට් 40 දශකයේ සංගීතවත් කළේ රූපසිංහ මාස්ටර් HME ග්‍රැම්ෆෝන් පැටියක්. මේ ගායන ශිල්පී S.A. ලතීෆ් බායි. මෙතරණ මේ ගීතයක් සමගින් අපි සමගන යන ඔබට පිළිවන් ඔබේ අදහස් යෝජනා වහන්න කැමති ගීත තියෙනවා නම් අපිට ලියන්න. නිෂ්පාදක අමරණීය මතක සුවඳ රංගිර ශ්‍රී ලංකා ගුවන්විදුලිය පන්සල. නිෂ්පාදක අමරණීය මතක සුවඳ රන්ගිර ශ්‍රී ලංකා ගුවන්විදුලිය තඹුල්ල. බොහොම ස්තුතියි අදත් අපේ වැඩසටහනේ සහාය නිෂ්පාදකවරයා අලාභූෂණ සම්මානලාභී තිලක්ෂණ සෙන්වන්ත මහත්මයාට තාක්ෂණික දායකත්වයේ සමගින් වැඩසටහන සංස්කරණය කළේ මුදිත සඳරුවන් නිෂ්පාදනයේ කොට ඉදිරිපත් වූ මම අනුරාධ රෝහණ කප්පෝතුංග සිල්දාත පෙරමුණ. ශ්‍රී ලංකා 104.4 105.4 රන්විලි ශ්‍රී ලංකා අසිරිමත් බුදු සිරුරේ ස්වභාව වර්ණනා කරමින් ගායනා කරන ලද නරසිංහ කන්තා මේ පින්බර මොහොතේ නරසිංහ ගාථා ඔබේ දසවනත මිහිරක් කොට ලං කරන්නේ ගම්බුල්ල කුරුණෑගල හම්බියේ සුජාතා ටූරිස්ට් ට්‍රස්ට් හා ගම්බුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ වී 37 සුජාතා එළවලු වෙරළිසැලේ අධිපතිව සිට මීට අවුරුදු 8කට පෙර අභාවක් પ્રાપ્ત වන්න පිළිගුණු ප්‍රියන්ත රාජ් ගුණවර්ධන මහත්මයාට පුණ්‍යානුමෝදනා සිදු කිරීම පිණිස විරිඳ අනුමා මහත්මිය සහ දූතරුවන්